ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සාන්දෘෂ්ටික ශ්‍රීපදධර්මයේ සාධකාදී ජීවිතවලට ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව යම් තරමක් දුරට විමසා බලන්නටයි කවුරුත් මේ මොහොතේදී සූදානම් වෙන්නේ. බුදුපියාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් පිළිබඳව. දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් දේශනා කරනකොට ඒක අනිවාර්යයෙන්ම ලෞකික ප්‍රතිපදාවට වඩා වෙනස් යන දෙයක් බවටයි පත් වෙන්නේ. ඒ නිසාම මේ ධර්ම ප්‍රතිපදාව අපි අටිසෝතගාමී ප්‍රතිපදාවක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකයා සාමාන්‍ය දකින දැක්මට වඩා එහා ගියපු දෙයක් ඇටියටයි අපට මේ ධර්මයේ තුල දකින දර්ශනය පිළිබඳව තේරුම් ගන්නට වන්නේ. ලෝකයා සාමාන්‍යයෙන් එක දිශාවක අනුව තමයි මෙනෙහි කරන්නේ. සංවාද විසංවාද ඇතුළත වුණත් ලෝකයා ඉන්නේ එකම දෘෂ්ටි කෝණයක. එහෙනම් එකම දර්ශන කලයක. ඒ දර්ශන කලය තමයි ලෝකය තුළ සැප දුක පවතිනවා. ඒ වෙනස් වෙමින්, දෝලණය වෙමින් සැප දුක පවත්නා තැනක තම තමාට රුචි ආකාරයට ඒ වස්තු වෙනස් කිරීම තුළ, ඒ කියන්නේ වෛශ්‍යික ලෝකයේ වෙනස් කිරීම තුළ අපිට සැප දුක වෙනස් කරගන්න පුළුවන් කියන සංකල්පය තමයි සමස්තයක් විදිහට බොහෝ දෙනෙක් තුළ පවතින්නේ බොහෝ දෙනෙක් අදහස් කරන්නේ. එහෙම පවතින ලෝකයකට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ කියන්නේ නූපන් මාර්ගයේ උපදවාගෙන වෙන ලෝකයට නොහම්බෙන ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන්නේ මේ දැක්ම තුළ දුක නැති කරන්නට පුළුවන් කමක් නැත්තේ දුක නැති කරනවා නම් ඒ දුක නැති කිරීම සඳහා වෙනම ක්‍රමෝපායක් අප අනුගමනය කළ යුතු කියන කාරණය. සෑම දහම් පරයයක් තුළම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියෙන්නේ ඒ දුක නැති කරන ක්‍රම වේදය. ඉන්නත් එතන මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පටන් කරගන්නා ආකාරය පිළිබඳවයි අපට පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් වාග්යතුනාහසේගේ දේශනා දිහා බලනකොට අපිට ලෞකික ප්‍රතිලාභයන් සඳහාමත් වෙන ලෞකික ලෝකයේ පැවැත්ම සඳහා කරන ලද දේශනා. ඒ වගේම ලෝකෝත්තර මාර්ගය උපදවීම සඳහා අවශ්‍ය පදනම විදිහට දේශනා කළ දේශනා කියන මේ දෙක දෙක තුනම අපිට දක්නට ලැබෙනවා. ඒ තුළ කුසලය අකුසලය යහපත අයහපත නිතඹු දේවල් කියන ලෞකික සම්මා දිට්ඨියට අවශ්‍ය කාරණාවන් පෙන්වා ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය උත්පාදනය සඳහා දේශනා කරන ප්‍රතිපදාවසේදී ප්‍රතිපදාව විවරණය කිරීමේදී ඒ ඡන්ද ධාතු ආයතන සත්‍යසංස්පාද ආදී ඒ ධර්මයන් පිළිබඳව සාදේශනස්සේ දේශනා කරනවා. ඉතින් ධර්මය පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා මාත්‍රය ඉස්ලාම ඕනෑම කෙනෙකුට ලෝකයේ තුල පවතින කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිබඳව හඳුන්වන්නේ. ඒ කියන්නේ කුසලය අකුසලය පිළිබඳව ඒ වගේම කුසලයේ ඇති වටිනාකම ඒක දාන කතා, සීල කතා, සද්ද කතා මේ වගේ මේ දාන, සීලය මේ වගේ දේවල් වලින් ලැබෙන විපාකයන් පිළිබඳව දේශනා කරනවා වගේම ස්පර්ශේ ආමානං ආදීනෝ කාමී පවත්නා ආදීනමේ ආදී දේශනාව ස්පර්ශ බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය දේශනා ක්‍රමය ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි ධර්ම ප්‍රතිපදාවක් තුළ ගමන් කරන පිරිසක් බුද්ධ දේශනා බුද්ධ දේශනාවට අනුරූපව අපේ ජීවිතය සකස් කරගන්න පිරිසක් විදිහට අපිට ඔය ලෞකික කුසලයේ නැත්නම් සම්මස්සකත සම්මා දිට්ඨිය තුළ සඳහා පවතින කමක් අනිවාර්යෙන් අප තුළ තිබිය යුතු එක දෙයක්. ඒ තුළ අපේ ජීවිතය පිළිපෝගත් කෙනෙක් වගේම තමයි අපිට පුළුවන් වෙන්නේ කියන්නේ එතනින් එහාට ලෝකෝත්තර උත්තරී මනුස්ස ධර්මයක් උපදවන්නට හැකියාවක් අපිට අවදි. එනිසා ලෝකෝත්තර විශේෂ නැතිනම් ලෝකෝත්තර ඥාන දර්ශනයකට උපකාර වෙන ධර්මකාරණා සම්මර්ෂණය කරනවා වගේම අපිට වැදගත් විදිහට කරන වැදගත් වෙන දෙයක් තමයි ජීවිතයේ මේ අනිකුත් කුසල ධර්මයන් වශයෙන් පුණ්‍ය ධර්මයන් පිළිබඳව පවත්නා දැක් අපි විශේෂ කරගනිමු. ඉතින් මේ කාරණාව විස්තර කරන්න තියෙන්නේ දැන් විකච්ච අර කාරණා ඔස්සේ අපි මේ මනස අර කියන්නේ අපිට ඇතැම් වෙලාවක ටිකක් මගහැරීමක් වන්නත් පුළුවන් ඉඩකඩක් තියෙනවා මේ අපේ ලෞකික කුසලය පැත්තෙන්වත් නැත්නම් සාමාන්‍ය දිනදා ජීවිතයේ තුළ අපි කොහොමද සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්නේ එන්න තියෙන ලෞකික සම්මා දෘෂ්ටියට ලැබිය යුතු ඉඩ නොලැබී යන්නට හේතුවක් වෙනවා ධර්මයේ වැරදිවට ග්‍රහණය කරගැනීම තුළ. ඉතින් ඒ කාරණා ටික අපි ඒ විදිහට විමසගෙන යනකොට බුදුරජාණන් වහන්සේ තම අනුකූල විදිහට දැන් දේශනාවන් දෙකේ මේ කාරණාවන් කියන්නේ ලෝකයේ පිළිබඳව අපට මේ ඒකඵල ධම අනුව දේශනා කරනවා. මේ දේශනාවන් පිළිබඳව විමසා බලනකොට අපි තාම වැඩගත් සූත්‍ර දේශනාවක් තමයි. අනිත්‍යතාවය අභිසමය සංකේතය දක්වන ලැබෙන සූත්‍රය. එතකොට මේ සමිත සූත්‍රය තාම වැඩගත් කාරණා රාශියක් අපිට ඉදිරි කරලා දෙන තාම වැදගත් සුත්‍රදේශනාවක්. බුදුරජාණන් වහන්සේ සරත්නවර වැඩ ඉන්න කාලෙදී වික්ෂන් මහන්සේලාට ඥානත්ව හම්බුච්චේ පස්සතෝ වාසවානං යනතාමි නොඥානත්ව නොපස්සතෝ මහණෙනි මම ගන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයන්ගේ ඡය පදාරනවා ආශ්‍රයන්ගේ ඡය දේශනා කරනවා නොඥානත්ව නොපස්සතෝ නොදන්න කෙනාට නොදකින්න කෙනාට මම ආශ්‍රයන්ගේ ඡය කිරීම දේශනා කරන්නේ නැහැ. එතකොට චින්ත වික්‍රේ ඥානතෝ පස්සතෝ මහණෙනි කුමක් දකින්න කෙනාටද කුමක් දැනගන්න කෙනාටද කුමක් දකින්න කෙනාටද ආස්වානං හේව හෝති ආශ්‍රව ධර්මතා ඡය භවත්ත පක්තිනි ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් අංගම මේ රූපයයි මේ රූපයේ හට ගැනීමයි මේ රූපයේ අංගමයයි ඉති වේදනා ඉති වේදනායි සමුදය ඉති වේදනායි අත්සංගම මේ වේදනාව මේ වේදනාවේ සමුදය මේ වේදනාවේ අත්සංගමය ඒ වගේම මේ සංඥාව මේ සංඥාවේ සමුදය සංඥාවේ අත්සංගමය සංස්කාරය සංස්කාරයේ සමුදය සංස්කාරයන්ගේ අත්සංගමය විඥානයේ විඥානයේ සමුදය විඥානයේ අත්සංගමය කියන මේ කාරණාතික දකින්නකොට එවං කෝ විස්තරේ ඥානතෝ එවං පස්සතෝ ආසවානං මේ විදිහට දන්න මේ විදිහට දකින්න කෙනා තමයි ආස්තව ධර්මතාවන් ඡය බවටපත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කාරණාතික තුළ අපිට මේ ඊටාම පැහැදිලි කාරණාවක් බුදුරජාණන් වහන්සේ දෙන්නලා දෙනවා. මේ ආශ්‍රය ශේකර ගැනීම සඳහා අවශ්‍ය ඥාන දර්ශනය. ඥානෝත්පාදය කුමක් වේ යුතුද කියන කාරණාව. ආශ්‍රව ධර්මතා ශේකර ගැනීම සඳහා පැවතිය යුතු ඥානෝත්පාදය එනම් ප්‍රඥාවේ පහළවීම පැවතිය යුතු පැවතිය යුතු විෂයක් ශේෂ්ත්‍රයේ බව පත් වෙන්නේ මේ පංචපාදානස්කන්ධ ධර්ම විශේෂ. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස සම්බුන මේ රූපය මේ රූපය හට ගැනීම මේ රූපේ වැයවීම. එතකොට මේ වේදනාව මේ වේදනාවේ හට ගැනීම මේ වේදනාවේ වැයවීම ආදී ලෙස ස්කන්ධ ධර්ම කාටික දැකීමෙන් ඔහුට හම්බ වෙනවා ලෝකයේ තුල පවතින සාමාන්‍ය දැක්මට වඩා වෙනස්ව ගිය දැක්මක්. ඒ කියන්නේ කොහොමද සාමාන්‍යයෙන් රූපය රූපේ හට ගැනීම රූපේහි වැයවීම කියන කාරණා ටික අපි අරගෙන බලනකොට කියන්නේ අපිට මේ ටික තුළ පැහැදිලි කරන්නේ මේ කෙරල් දොරවල් යාන වාහන ආදී ලෙස සංකල්පීය සම්මිශ්‍රණයකින් අපිට ලැබෙන රූපය පිළිබඳව අදහසක් නෙමෙයි. ඒකට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූතය කියලා. එහෙනම් නැතිනම් ඌ පරිදි පවත්නා දේ කියලා. භූතේ රූපස්කන්ධය නමුත් ඌ පරිදි පවතිනවා නම් යම් තැනක අන්න ඒ රූපස්කන්ධය පිළිබඳව දක්නා දැක්මක් වෙනකොට තියෙනවා. ඒකට රූපස්කන්ධය රූපං කියනකොට මේ රූපයයි කියලා දැනගන්නවා කියනකොට ඔහු රූපය පරිග්‍රහණය කරලා තියෙනවා කොහොමද? චත්තාරෝච මහ භූතා චතුර්ණච මහ භූතාන උපාදාය රූප සතර මහ ධාතුව සතර මහ ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක්. මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට ඉති රූපස්ස සමුදය. මේක තමයි රූපේ හට ගැනීම කියනකොට එයා දන්නව මොකද්ද රූපේ හටගත්තේ කියලා. දැන් ඔහු තර්කන විශේෂයට අදාළ කරගන්නේ බාහිර ලෝකය තුළ සතර මහා ධාතු හෝ උපාදාය රූපය පවතිනවාද? ඒ කියන්නේ එළියේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ මේ සතර මහා ධාතු රූපය එළියේ ඇත්තටම තියෙනවා. පරමාර්ථ වශයෙන් එළියේ එක දිගට මේක නොවෙනස්ව තියෙනවා. එහෙම නැතිනම් කලාප වශයෙන් වෙනස් වෙමින් හෝ මේ රූපය එළියේ පවතිනවද? මේ රූපය ඒ සතර මහා ධාතු රූපය අතගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව පැහැදිලි කිරීමකට වඩා බුදුරජාණන් වහන්සේ මෙතන ඉතිරූපස්ස සමුදයෝ කියන කාරණාව ඔස්සේ අපිට පැහැදිලි කරන කොහොමද රූපය හටගන්නේ කියලා. එතකොට මේ රූපය හට ගැනීම ගැන පැහැදිලි කිරීමේදී අපිට අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම මේ වගේ කාරණා නිබ්බති ලක්ෂණ දැකීම මේ වගේ කාරණාවන් රාශියකින් අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. මේ රූපය හටගන්න පැතිකඩ පිළිබඳව. එතකොට අවිද්‍යා කර්ම සංහා ආහාර සංපත්ති ලක්ෂණ කාරණා බලන්න එමුත් පේනවා යක්ෂණය බල යථාර්ථ යාව නැතිනම් යථාර්ථය නොදන්නා කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතු නෙමෙයි. එතකොට ආයත ධර්ම කාර්ය පැහැදිලි පිටින්. ඒ කියන්නේ ආසේ දිව ශරීරය කියන මේ ආයතන ටික පැහැදිලි පිටින්. දැන් මේ ආයතන ටික හමුවන් නැත්නම් යම් තැනක. ඒ කියන්නේ මේ ආයතන ටිකේ පිටා සිටීමක් නැත්නම් ඒක විෂය වන බාහිර ලෝකයේ බාහිර ආයතනයක පැවැත්මක් වෙන තැන අපිට ලැබෙන්නේ නැහැ. මේ කියන කාරණේ බොහොම තාම ගැඹුරු සහ සියුම් කාරණා. එතකොට මේ අපි ටිකක් නුවණින් සම්මක්ෂණය කළ යුතු නුවණින්ම දැකිය යුතු කාරණා. දැන් මේ රූපයේ රූපේ හට ගැනීමයි කියලා කියනකොට මේ රූපයේ හට ගැනීම සංස්කාර තුළ අපිට ඇතිවිය යුතු ඥාන දර්ශනය පිළිබඳවයි කියන්නේ කතා කරන්නේ. රූපය හටගන්නවා කියලා අපිට දැනෙන තැනක තියෙන ඥාන දර්ශනය අර එළියේ තියෙන රූපය කියන්නේ ගස් ගල් ඥානවාන මිනිස්සු කියලා තියෙන තැනකවත් එමත් නැතිනම් පටවියාපෝ තේජෝ වායෝ කියන මට්ටමකින් බාහිර පදාර්ථ වශයෙන් ලෝකයේ තුල පවස්නා එකම ධාතු විශ්යක් පිළිබඳවවත් නෙමෙයි ඒ රූපස්ස සමුදය කියන තැනදී අදහස් කරන්නේ. ඒකට මේ රූපේ හට ගැනීමයි කියනකොට ඒක හම්බ හමු වෙනවා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට හසු වන රූපේ කියන්නේ ආත්මත් බාහිර රූපේ ඉන්ද්‍රියත් සංකප්පය. කියන්නේ බාහිර පවත්නා රූපයක් අභ්‍යන්තර ආයතනයකට වෙන ස්පර්ශය පිළිබඳව අපිට මෙතනදී අදහසක් ඇති කරගන්නට සිද්ධ වෙනවා. මොකද ආධ්‍යාත්මික ආයතනයකට ඇහැට බාහිර රූපේ ගැටෙන්නේ නැත්නම් ඇහැට වර්ණ සතහනක් පිට වෙන්නේ නැතිනම් වෙනසන අපිට වර්ණ ලෝකයේ පිළිබඳව හැඟීමක් වර්ණ ලෝකයේ පිළිබඳව සංකල්පනාවක් ඇත්තේ නැහැ. අනත ශබ්දය ඇසීමක් නැත්නම් ශබ්ද ලෝකයේ පිළිබඳව සංකල්පනාවක් අපිට ඇත්තේ නැහැ. ඒ විදිහටම ගන්ධ රස ස්පර්ශ මේ ධර්මතාවක ඔක්කොම පොදු අපි කතා කළොත් මේ ටික නැත්නම් අපිට ලෝකය කියලා පනවන්න දෙයක් බාහිර ඇති බවට කතා කරන්න තැනක් එක හම්බ වෙන්නේ. ඒකට අපිට පේනවා රූපය කියන තැන. සතර මහා ධාතු හෝ වේවා සතර මහා ධාතු ඇතුළු කරගෙන ආයතනයන්ට ගෝචර වන වර්ණ ගන්ධාදී හෝ වේවා අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ ආයතනයක් ඇති වෙන තැනක. ඒ කියන්නේ බාහිර පවස්න දෙයක් හා ආධ්‍යාත්මික ආයතනයක ක්‍රියාකාරීත්වයක් ඇති තැනකදී තමයි අපිට මේ දේ පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඉන්නකෙ ඉති රූපං ඉති රූපස් සමුදයෝ කියනකොට ਉਹ පරිග්‍රහණය කළා කියනවා මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූපය කියනකොට රූපය හට ගැනීම කියනකොට මෙන්න මේ විදිහට පෙර නොතිබීම රූපය හටගත්තා. එතකොට ඒ රූපය හට ගැනීම සඳහා හැරු ඇස රූප ආදී ඒ ධර්මයන්ගේ පවතින ලක්ෂණ ටික ඔහු අවබෝධ කරගෙන තියෙනවා. ඉති රූපස් අත්ංගමෝ මේ රූපේහි අත්ංගමයයි කියලා දකිනකොට ඔහු දකින්නේ දස්කොලන් හදා වැටීමක් හරි මිනිස්සුනේ යෑමක් හරි තියෙන ලෝකයේ විපරීත බවකටපත් වීමක් නෙමෙයි අර ආයතන ගෝචර වෙන රූපය ඒ මොහොතේදී හටගි හටගෙන ඉතිරි නැතුව නිරුද්ධව ගියතු ආකාරය පිළිබඳව ඔබ දැක්මක් තියෙනවා එතකොට මේ රූපේ මේ රූපේ හට ගැනීම මේ රූපේ තිබුණ අත්ංගමේ කියලා දැක්මක් ඔහුට ඇති වෙනකොට ඔහුට රූප විශේෂී පුද්ගල සංඥා ඇති වුණා නම් රූපේ පිළිබඳව අම්මා තාත්තා දූ පුතා දවල් දරවල් යාන වාහන මෙතන ආකාරයේ දැක්මක් තියෙනවා. අන්න ඒ බඳු ආකාරයේ දැක්මකට පින්නතුනේ එතන අදනම ඇති වෙනවා. එතකොට අපිට ඊළඟ කාරණාව හැටියට අපිට ලැබෙනවා ඉති වේදනා ඉති වේදනා සමුදය මේ වේදනාව මේ වේදනාවේ අටගත් ආකාරය. එතකොට මේ වේදනාව කියලා දකිනකොට අපිට වේදනාව කියන එක සම්මිශ්‍රණයක් විදිහට අපිට ලැබෙනවා. කියන්නේ අපිට සැප වේදනාව කියන එක අපිට දුක් වේදනාව කියන දේ විඳින්නේ බාහිර පවතින වෙනම උපදවාගත් ලබන දෙයක් කියලා. එහෙම නැතිනම් අපි හොඳ රසවත් ආහාරයක් තමයි සැපේ පවතින්නේ. ඒක දැක්කොත් තමයි මට ඒ සැපේ විඳින්න පුළුවන්. සමතේ. එක ගීතයේ තමයි මිහිර තියෙන්නේ. ඒ ගීතේ මම අහුවොත් තමයි මට ඒ මිහිරි බව නැවත විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ සැපය කියන දේ අද අපිට සම්මිශ්‍රණයක් විදිහට ලැබෙනවා. දරුවා සැප සහගත බවක් කියනවා දරුවා කියන්නේ. ඒක කියන්නේ මේ දරුවා හම්බ වෙනකන් දරුවා කියන රූපේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ වේදනාව කියන බුදු නාම ධර්මයේ අපිට හමු නොවි අපිට හම්බ වෙනවා ඒක පුද්ගල භාවයකින්. එතකොට ඉති වේදනාව කියලා කියනකොට මේ වේදනාවයි කියලා දැනගන්නකොට එනතුන් ඔහු දැනගන්නවා සැප දුක් උපේක්ෂා කියන ත්‍රිවිධාකාර වේදනාවක්. එතකොට මේ විද වේදනාව හා ඈඳුණු අනිකුත් රූප විශයක් තිබුණා නම් මේ වේදනාව හා ඈඳිලා තිබුණ අනිකුත් රූප විශය පිළිබඳව ඔහු මානසිකාරයක් පවත්න්නේ නැහැ. ඔහු දැක්මක් පවත්න්නේ නැහැ. ඒකත් ඒකෙන් ඔහු නිදහස් වෙනවා. ඒකයි කි වේදනාව කියන්නේ. කි වේදනාවේ සමුදය. ඒකත් ඔහු දකිනවා වේදනාව ඇති උනේ කොහොමද කියලා. වේදනාව ඇති උනේ මේ නාම රූප කියන ධර්මතා දෙකේ ඇති වුණු ස්පර්ශය නිසා ස්පර්ශයෙන් ඇති වුණ දෙයක් වේදනාව. එතකොට ඉති වේදනාවේ අත්හංගම මේ ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නැති වෙලා යනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. මේ කාරණාව පිළිබඳව ඔහු අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වගේම ඉති සංඥා මේක තමයි සංඥාව මේක තමයි හැඳිනීම. එතකොට මේ හැඳිනීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් මේ සමස්තයක් විදිහට තිබුණ ධර්මය නාම ධර්මය අතර තියෙන වෙනස ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ වේදනාව හටගත්තේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒගොල්ලෝ මේ සංස්කාරය මේ සංස්කාරයේ ස්පර්ශයෙන් හටගත් ස්පර්ශ නිරෝධයේ සංස්කාරය නිරුද්ධ වෙනවා. මේ විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් මේ විඥානය හටගත්ත නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඔහුට දැන් මේ කාරණාසික පිළිබඳව අවබෝධයක් ඇති වෙනකොට පින්නතුනේ ඔහුට ලෝකය පිළිබඳව ඇති වෙනවා දැක්මක්. මේ ලෝකය අඩගෙන ඉතුරු නැතුව නැතිව යන ආකාරය. සවිදීවිට කිව්වොත් ලෝක නිරෝධය සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ තමන් විඳින විත්ත සුඛ මුත විඤ්ඤාස කියන මේ ධර්මතා විශේෂයේදී එයාට විඥානයේ ප්‍රතිත කිරීමක් විඥානයේ පහළ කිරීමක් විඥානය පිටා සිටින්නට හදනම සැකසීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔහුට හම්බ වෙන්නේ ස්කන්ධ ධර්මතාවට හට ගැනීම සහ ස්කන්ධ ධර්මතාවයක සිද්ධ වෙන Nirodhe තමයි තේන්නේ. ඒක ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ Nirodhaයත් වෙනකොට ඒ ස්කන්ධයන්ගේ උදේවය සම්මර්ෂණය තුළ ඥානයක් උපදිනවා. අර සියලු ආමාසෝ භවාසෝ දික්ඛාසෝ අවිජ්ජාසෝ ආදී ආශ්‍රෝ ධර්මතා තිබුණා නම් ඒ සියලුම ආශ්‍රෝ ධර්මතා මත නූපදින විදිහටම ඡේවියක්. ඒකට හේතුව ආශ්‍රවයන් ඇතිවීම සඳහා පසුබිමක් පදනමක් ඇත්තේ නැහැ. මොකද ආශ්‍රව ඇති වෙන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ටික මේ මේ ධර්මයන් ඇසුරු කරපු දේවල් ඉතුරු කරගත්තොත් තමයි නැවත නැවත නැවත නැවත මේ දේවල් ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ ධර්මයන්ගේ උදේවැය දැක්කොත් ඔහු දකිනවා කලින් තිබුණ රූපේ නැවත කවදාවත් දකින්න බෑ කියලා. ඒකට කලින් තිබුණ රූපේ නැවත කවදාවත් දකින්න බෑ නම් ඔහුට කිසිම කලක මේක මොහොතකට කලින් දැකපු ළමයා තමන්ට ආයෙ දකින්න පුළුවන් කියලා වැරදි අදහසක් ඇති වෙන්නේ නැහැ. මේක මොහොතකට කලින් අහපු ගීතයක් නැවත තමන්ට අහන්න පුළුවන් වෙයි ඒ මිහිරි ගීතය කියලා කාමසහගත සංකල්පනාවක් පවත්න්න හේතු නැහැ. ඇයි? එයා දික්කේ දික්කමත්සන් කියන තැනින් දර්ශනයේ දර්ශන මාත්‍රයක් පමණක්ම වන්නේ කියන තැනින් හටගත්තු රූපය විරුද්ධ වෙන ආකාරය දැකලා ඉවරයි. එහෙනම් රූපයේ ඇතුලේ දරුව නැති බව ප්‍රත්‍යක්ෂ කළ ඔබට නැවත ඒ නිරුද්ධ වුණ රූපේහි දරුවා හොයනවා කියන මෝඩකම ඇත්තේ නැහැ. අන්න ඒ නිසායි ආශ්‍රවයන්ට පදනමක් එතන නැහැ කියලා කියනවා. ඒකකොට මෙන්න මේ විදිහට ආශ්‍රව ධර්මතා ඡේ වුණාට පස්සේ ඒ කෙනාට නුවණක් කියනවා ඒ නුවණ පිළිබඳව හඳුන්වනවා යම් පිස්සකම් වික්‍රේ කයස්මින් කයේ ඥාන. ඒ ආශ්‍රව ධර්මතා ඡේ වීම විශේෂී එයාට ප්‍රඥාවක් පවතිනවා නුවණක් පවතිනවා මේ ධර්මතා ටික අතුරු නැතුව නැති වුණා කියලා. මේ ආශ්‍රය ධර්මතා ටිකට පදනමක් නැහැ මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන බව දැකීමෙන් කියන ඒ ක්ෂය ඥානය කියනවා. නැතිනම් ආශ්‍රවක්ෂය පිළිබඳව පවස්නා ඥානය කියලා කියනවා. අපි අරිහත් ඵලයෙන් උපදවාගත්ත ඒ ක්ෂය පිළිබඳව අරිහත් ඵලයේ උපදවගත්ත ඥානය. එතකොට ආශ්‍රව ආශ්‍රවක්ෂය ඥානය කියලා අපිට කියන ආශ්‍රවක්ෂය ඥානය කියන්නේ ආශ්‍රව ධර්මතාතික දුරුකූ බව අවබෝධ කළේ කුමක් නිසාද අර ඉතිරූපං ඉතිරූපස්සමුදේ ඉතිරූපස්සත්තං ඉතිරේදනා ඉතිරේදනාය සමුදේ කියලා අපි කතා කරපු විදිහට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතාතික පිළිබඳව අවබෝධ කරගත්ත කම නිසා තමයි ඒ ඡය ඥානය නැතිනම් ආශ්‍රවයක් ඡේවීමේ නුවණ ඒ කෙනාට එතකොට මේ උපනිෂ කියන සූත්‍රය මෙතනදී වැදගත් වෙන්නේ අපිට මේ ධර්මයන්ට කියන ප්‍රත්‍ය සහිත භාවය පිළිබඳව දේශනා කරන දේශනාවක්. ඒ කියන්නේ දැන් අපි මේ කතා කළේ අරිහත් ඵලය පිළිබඳව නැතිනම් අරිහත් ඵල සිතට පවතින ලක්ෂණය. මේක එකපාර ස්වභාවයෙන්ම ගැඹුරු තැනකින් ආරම්භ වෙන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ අරිහත් ඵල හරියට ඵල සංඛ්‍යාත සිිතෙහි පවතින ඒ ඥානය නැත්නම් ඒ සිිතෙහි පවතින ඒ ඥානය පිළිබඳවයි මේ අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අරිහත් ඵල ඵලය නිසා හටගත්ත නැතිනම් මේ අරිහත් ඵල සංඛ්‍යාත මේ දේ මේ ක්‍රේ ඥානය සෞපනිසං වදා. මහණෙනි මම ඒක උපනිෂ සහිතයි කියන. ඒ කියන්නේ ප්‍රත්‍ය සහිතයි කියලා මම කියනවා. ඒක අහේතුකය තියෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රත්‍ය සහිතව හටගත්ත දෙයක්. ඒ කියන්නේ අරිහත් ඵලයේ එකතුන් ඒ කියන්නේ අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය. එතනම් මේ ආස්ව ධර්මතා ක්ෂයයි කියලා අවබෝධ කරගත්ත ඒ නුවණක් තිබුණා නම් ඒ නුවණ තිබුණේ හේතුවක් නිසා ඒක ඇති වුණේ නිකම්ම නෙමෙයි. මේ මේ ආශ්‍රය ධර්මතා උපදින්න දැන් පදනමක් නැහැ මේ ආශ්‍රය ධර්මතා සමුද්ධාසය වුණා නැවත හටගන්නේ නැහැ කියලා යම් නුවණක් කියනවනම් ඒ නුවණ ක්‍රේ ඥාණය ඇති වෙන හේතුවක් නිසා හේතු නැතුව හටගත්ත දෙයක් නෙමෙයි. ආචිදික්මේ කය ඥානසුත නිසා මහන්නේ මොකද්ද මේ ක්‍රේ ඥාණයට තියෙන හේතුව විමුක්ති චිත්ත වචනීය විමුක්තිය. විමුක්තිය කියලා කියන්නේ අරහත් ඵල සංඛ්‍යාත විමුක්තිය තිබුණොත් තමයි අරිහත් ඵල විමුක්තිය නිසා හටගන්න ඥාන දර්ශනයේ අරිහත් ඵල සංඛ්‍යාත විමුක්තිය නැතිනම් ඒ නිදීම තිබුණේ නැත්නම් අර ධර්මයන්ගේ නිදීම පංචපාදානස්කන්ධ ධර්මයන්ගේ නිදීම තිබුණේ නැතිනම් නිදීම නැති තැනක මිදුනායයි කියලා හටගත්ත නුවණක් පවතින්නේ. ඒ නිසා මිදුනා කියලා පවතින නුවණ තියෙන්නේ කුමක් නිසාද? මිදුන නිසායි. ස්කන්ධයන්ගෙන් මිදුන නිසා තමයි ස්කන්ධයන්ගෙන් මිදුනා කියන නුවණ පවතින්නේ. එතකොට ස්කන්ධයන්ගෙන් මිදුණා කියන නුවණේ පැවැත්මක් නැහැ මිදුනේ නැතිනම්. ඒ නිසා විමුක්තිය තමයි මේ ඥාන දර්ශනයට හේතුව බවට පත් වෙන්නේ. ඒ වගේම විමුක්ති විමුක්තිම් පහම් වික්‍රේ සෞපනිසං වදානම විමුක්තිය උපනිෂ සහිතයි කියනවා. විමුක්තිය කියන එකත් හේතු සහිත හටගන්න දෙයක්. එතකොට කායික වික්‍රේ විමුක්තිය උපනිෂා මහණෙනි මේ අරිහත් ඵලයට මේ හේතුනේ අරිහත් ඵල සංඛ්‍යාත විමුක්තියට හේතුනේ කුමක්ද? විරෝධෝ චිත්ත වචනීය විරාගය. එමණකිනම් නොයලීම කියන දේ තමයි මේ මේ විමුක්තියට හේතුවක් බවට පත් වෙනවා. මේ දේවල් ගැන කතා කරන්නට පුළුවන්. එතකොට මේ විරාගය කියන දේ හටගත්ත හේතුවක් ඇතුළේ මොකද්ද මේ විරාගයේ හේතුව? නිබ්බිදා තිස්ස වචනීය නිබ්බිදාව. නිබිදාව නැතිනම් නිර්වේදය කියලා කියනවා අපි නොඇලීම කියලා. එතකොට ඒ නිර්වේදය නිසා තමයි මේ විරාගය කියන දේ හටගත්තේ. ඒ වගේම නිර්වේදයක් නිකන් හටගත්තේ නැහැ. නිර්වේදය හටගත්තේ නොඇලීම එමත් නැතිනම් කලකිරීම කියන දේ හටගත්තේ යථාභූත ඥාන දර්ශනත්. යථාභූත ඥාන දර්ශනය නිසා තමයි මේ කලකිරීම කියන දේ හටගන්නේ. ඒකට යථාභූත ඥාන දර්ශනම් පහම්බික්කේ සෞපනිසංගදාමි මහන්නේ යථාභූත ඥාන දර්ශනයත් ප්‍රත්‍ය සහිතව තමයි හටගත්තේ. මොකද එය හටගන්න හේතුනේ සමාධි කිස්ස වචනීය සමාධිය තමයි යථාභූත ඥාන දර්ශනයට හේතුව. ඒකට සමාධියට මොකද්ද හේතුව? සමාධියට හේතුව සැපය. සැපේ තිබුණොත් තමයි සමාධිය පවතින්නේ. එතකොට සැපය නැතිනම් සමාධිය පවතින්නේ නැහැ. සැපේට හේතුව පස්සද්ධිය. එතකොට පස්සද්ධියට හේතුව පස්සද්ධියට හේතුව ප්‍රීතිය. ප්‍රීතියට හේතුව එතකොට ප්‍රීතිය හේතුව උපදින දෙයක් ප්‍රීතිය කියන දේ ප්‍රාමෝද්‍ය ප්‍රාමෝද්‍ය නිසා නැතිනම් ප්‍රමුදිත බව නිසා හටගන්න දෙයක්. එතකොට ප්‍රමුදිත බව හටගත්තේ කුමක් නිසාද? සද්ධා පිස්ස වචනීය. ප්‍රමුදිත බව හටගත්තේ සද්ධාව නිසා. සද්ධම් පහම් වික්‍රේ සෞපනි සංගදන් මහණෙනව ශ්‍රද්ධාවත් හේතු සහිත වූවක් කියනවා. ශ්‍රද්ධාව කුමක් නිසාද හටගත්තේ? ශ්‍රද්ධාව හටගත්තු දුක නිසා. එතකොට දුක කියන එක හේතු සහිතව හටගත්තු දෙයක්. දුක හටගත්තේ කොමක් නිසාද? එතකොට දුක කියන එක හටගත්තේ ඉපදුණු නිසා. එහෙමත් නැතිනම් ජාතිය නිසා. ජාතිය කියන එක හටගත්තේ භවය නිසා. භවය කියන එක හටගත්තේ අපිට උපාදානිය නිසා උපාදානිය කියන හටගත්තේ සංහාව නිසා එතකොට සංහාව කියන දේ හටගත්තේ වේදනාව නිසා වේදනාව කියන දේ හටගත්තේ ස්පර්ශය නිසා ස්පර්ශය කියන දේ හටගත්තේ සලආයතන නිසා සලආයතන කියන දේ හටගත්තේ නාම රූප ධර්මස්කාරය නිසා නාම රූපය හටගත්තේ විඥානය නිසායි විඥානය හටගත්තේ සංස්කාරය නිසායි සංස්කාරය හටගත්තේ අවිද්‍යාව නිසායි එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නිවනේ ඉඳලා නිවන් දකින්න හේතු වෙන කාරණා ටික ළඟට එනකම්ම සම්පූර්ණම හේතුව පෙළ දස්වාගෙන ආවා. අරිහත් ඵලයේ කුමක් නිසාද? අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයේ කුමක් නිසාද කියන්නේ අරිහත් ඵලය නිසා. එතකොට අරිහත් ඵලයේ කුමක් නිසාද කියන්නේ මේ විදිහට එකින් එකට එකින් එකට කාරණාව බුදුරජාණන් වහන්සේ පෙළ දස්වාගෙන ආවා. එතකොට මේ කාරණා ටික අපේ ජීවිතයේ ටිකාම වැදගත්, තාම වටින කාරණා ටිකක් නමුත් විස්තර කළොත් තාම දීර්ඝ ලෙස බොහොම සවිස්තරව කතා කරන්නට පුළුවන් දෙයක්. අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ එක එක කරුණු අභ්‍යන්තරයේ තියෙන ඉතාමත් විශාල විග්‍රහයන් ඉදිරිපත් කරන්න. නැතිනම් මේ පරිසම්පාදනයයි අපිට කතා කරන්නේ ඒක හරියට මේ මහා සාගරයකට දැස්ස වගේ දෙයක්. ඒක පැහැදිලි කරන්න අපිට බොහෝ පරයයන් කතා කරන්නට සිද්ධ වෙනවා. අපේ තියෙන තුළු නමුත් කර්ම කාරණා ටික කතා කළා. ඒ නිසා අපි සමස්තයක් විදිහට මේ කාර්මාතික සාකච්ඡාවට භාජනය කළොත් පිටිකෝ වික්‍රේ අවිද්‍යෝපනිසා සංඛාර. මහන්නේ මේ විදිහට බලනකොට සංස්කාරයේ තියෙන්නේ අවිද්‍යාව හේතුව සංස්කාරයේ තියෙන්නේ අවිද්‍යාව හේතුව කරගෙන. අවිද්‍යාව නිසා තමයි සංස්කාරය කියන දේ පෙනෙන්නේ. එතකොට සංඛාරූප නිසා විඥානං සංස්කාරය කියන දේ නිසා තමයි විඥානයේ පැවැත්ම වෙන්නේ. ඒකට අවිද්‍යාව සංස්කාරයේ ප්‍රත්‍යයයි. නැතිනම් සංස්කාරය කියන දේ සකස් කරන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියනකොට නොදන්නාකම. නොදන්නාකම කියන දේ ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. එතකොට ඒ සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ හැම වෙලාවකදීම පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිජ්ජාභි සංස්කාර කියන මේ සංස්කාරයන් උපදවන්නට නැතිනම් කර්මාභියෝෂණය සිද්ධ කරන්නට, කර්ම රැස් කරගන්නට තමයි අවිද්‍යාව සංස්කාරයට ප්‍රතිරේ. එතකොට යම් කිසි විදිහකින් කර්ම රැස් කර ගැනීමක් සිද්ධ කරනකොට ඒ රැස් කරගත්තා වූ කර්මයට අනුව සිද්ධ කරපු දෘෂ්ණාව නිසා නැතිනම් කෙලෙස්ය නිසා ඒ පිහිටියා වූ විඥාණය ඇති පුද්ගලයා කියන්නේ ඒ කර්මය පිළිබඳව කෙලෙසයක් පවත්තන කම නිසා නැතිනම් කවුදේකින් කියුවොත් විඥාණය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මතාතික විශේෂෙහි පවත්වන්නට විඥාන පිටියක් බවට පත් කරගත් කම නිසා එයාට නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥාණය දැස ගන්නට පසුබිම සකස් වෙනවා. ඒ කියන්නේ මෞඛසික විඥාණය ප්‍රතිසන්දි වශයෙන් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කුමක් නිසාද අවිද්‍යාව සංස්කාරයට පත් වෙනවා. එතකොට අවිද්‍යාව සංස්කාරයට පත් වීම නිසා එයාගේ සසර ගමන එහෙම නැතිනම් මේ පැවැත්ම කියන දේ. එයා අවතනකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැක ගන්නට හේතුව හදලා තියෙනවා. ඒ නිසා සංස්කාරය විඥාණයට පත් වෙනවා. සංස්කාරය විඥාණයට පත් වෙනවා. එතකොට සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියන එක සංස්කාරයේ කියන දේ කර්ම රැස් කර ගැනීම අර කෘෂ්ණාවේ සෙත් කිරීම එමත් නැතිනම් සංඛාවෙන් ලැබෙන කෙලෙසයකින් ලැබෙන උපකාරයක් නිසා මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම සිද්ධ වෙනවා නිසා අවිද්‍යාව සහ සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා විඥාණය ඇසුරු කරගෙන විඥානයේ නිසා විඥානය හේතු කරගෙන නාම රූප ධර්මතාවය පවතින. ඒ කියන්නේ යම් තැනකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයක් දැසගත්තනම් මෞකසකට ඒ තැන පවතින නාම රූප කියන ධර්මතා දෙක ඇසුරු කරගෙන විඥානය පවතිනවා විඥානයේ නාම රූප ධර්මතා දෙක ඇසුරු කරගෙන පවතිනවා. මේ කාරණා ඇතුළත තියෙන විග්‍රහයන් අපිට කතා කරන්නට ගියොත් තාමත් විශාල ප්‍රදේශයක් අපිට සාකච්ඡා කරන්නට වෙන නිසා තමයි මේ කාරණා ටික සාමාන්‍ය දල වශයෙන් කෙනෙකුට පැහැදිලි කරගන්න තමයි සීමාවෙන් කතා කරන්නේ. ඒකත් ඒ විඥානීය නාම රූපයට නාම රූපේ විඥානයකට කියන එක වශයෙන් අඤ්ඤමඤ්ඤව ඕනෝන්ට හේතු වෙනවා. නමුත් අපි මෙතනදී පළක් විදිහට කතා කරනවා විඥානය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. එමත් කියන නාම රූපේ විඥානයේ හේතු කරගෙනයි පවතින්නේ. නැතිනම් නාම රූපේ පැවැත්මක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නාම රූපේ යම් තැනක තියෙනවා නම් මේ නාම රූපයේහි පැවැත්ම නිසා ආයතන සකස් කරනවා. ආයතන සකස් කරනොත් මොකද වෙන්නේ? ආයතන සකස් කරනොත් පස්සෝ සකස් වෙන ආයතනයන්ට අරමුණු ගැටෙනවා නැතිනම් ආයතනයක් කියනවා කියන තැනකදී ස්පර්ශයක් සිද්ධ වෙනවා එතන ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන සමග සිත යෙදීම නිසා සින්න සංගති පස්සෝ සින්දනා විකතු ස්පර්ශයයි කියන මේ ප්‍රතිඵලය දැනිට වෙනවා ස්පර්ශය කියන ඵලය අපිට ලැබෙනවා පස්සෝප නිසා වේදනා යම් තැනක ස්පර්ශයේ තිබුණොත් ස්පර්ශයේ හේතු කරගෙන වේදනාව හට නොගෙන තියෙන්නේ නැහැ ස්පර්ශයේ හේතු කරගෙන අනිවාර්යයෙන් වේදනාව උපදිනවම තමයි ඊට පස්සේ වේදනෝපනිසා සංහා වේදනාව යම් තැනක හටගත්තොත් හටගත්ත වේදනාවට අනිවාර්යයෙන්ම සංහාව හටගන්නවම තමයි. වේදනෝප නිසා සංහා. අනිවාර්යෙන් වේදනාව හටගත්තොත් වේදනාව පවතිනවා නම් ඒ වේදනාව පවතින තැනට සංහාව ඇති වෙනවම තමයි. සංහා සංහෝප නිසා උපාදාන. යම් තැනක සංහාව තිබුණොත් සංහාව තිබුණ තැනක උපාදානය සිද්ධ වෙනවා. එතකොට උපාදානෝපනිසෝ බහෝ උපාදානයේ යම් තැනක තිබුණොත් එහි දැසගෙන සලස් මෙන්න නැතිනම් භවය සකස් කර ගැනීම සිද්ධ කරනවා. බහුපනිසා ಜಾති හේය නිසා ඔහුට ඒ ಜಾතිය හටගන්නවා. ಜಾතිය නිසා දුක හටගන්නවා. දැන් මේ කතා කරලේ තියෙන පටිච්චසමුප්පාද පෙළ නැතිනම් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරනකොට පටිච්චසමුප්පාද ධර්මයේ වේදා දක්වනකොට අපි විවිධ අවස්ථාවල විවිධ පරයයන්ගෙන් පරිසංස්පාද ධර්මය විග්‍රහ කරනවා. අභිසමය සංයුක්තය පරිශීලනය කරනකොට සංයුක්තයේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මොනතරම් පැතිකඩවල් වලින් මොනතරම් වචන පාවිච්චි කරලා කියනවාද පටිච්චසමුපාද න්‍යාය දේශනා කරන්න කියලා මේ අංග 12කින් විතරක්ම නෙමෙයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදය දේශනා කරලා තියෙන්නේ. ඒක පරයයන්ගෙන් දේශනා කරලා තියෙනවා මේ පටිච්චසමුපාද න්‍යාය. එතකොට මේ පටිච්චසමුප්පාදයේ මේ විදිහට දේශනා කරනකොට අපිට පේනවා මේක ඇතැම් තැනක ඉතාම විග්‍රහ සහිතව ධර්මතා විදිහට බෙදා දක්වනවා. ඇතැම් තැනක සමස්තයක් සිදුවීම් පිළිබඳව බෙදා දක්වනවා. මේ කාරණා අපි පරයාය නානත්වයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපි ගත්තොත් අභිධර්ම ක්‍රමය අනුව පටිච්චසමුප්පාදය සිතක් සිතක් පාසා ඒ සිත සකස් වෙන ආකාරය පිළිබඳව පටිච්චසමුප්පාදයේ එතන පවතින ධර්මස්ථාන ටික පටිච්චසමුප්පාද ක්‍රියාවලිය බෙදා දක්වනවා. ඒක සිතක් සිතක් පාසා සිත කරන බෙදා දැක්වීම. එතකොට මේ සිතක් සිතක් පාසා සිත කරගෙන සිත කරන සිදුවන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය එකක්. ඒ වගේම අපිට සූත්‍රය තුළ බොහෝ විට දකින්නට ලැබෙන පටිච්චසමුප්පාද න්‍යාය. ඒ සූත්‍ර විග්‍රහය නැතිනම් සුත්නස් භාගින්නේ කොටස තුළ පැහැදිලි කරන්නේ ඒක අර ධර්මතා විශේෂ වඩා සාමාන්‍ය ලෝකයේ අපි ජීවත් වෙන කෙනෙක් රූපේ දිහා බලලා රූපේ ඇසුරු කරගෙන කෙලෙස් උපදවගෙන පුද්ගල බව උපදෝගෙන ජරා මරණ දුක උපදෝ ගන්න තැනක අදනම පෙන්වා දීමක් විදිහට තමයි එතනදි පෙන්වන්නේ. ඒ කියන්නේ ඒක අර සිත් වශයෙන් නෙමෙයි. එක් වශයෙන් පවතින පටිච්චසමුප්පාදයක් නෙමෙයි එතනදි පෙන්වන්නේ. ධර්මතා විදිහට පවතින පටිච්චසමුප්පාදයක් විදිහට නෙමෙයි පෙන්වන්නේ. මහණෙනි මෙන්න මේ විදිහටයි දුක හටගත්තේ කියලා දෙය පෙන්වන්නේ. ඒ කියන්නේ අපි රූපයක් දැකලා රූපය පිළිබඳව මුලා වෙලා මේ විදිහට සංහා කරලා මේ විදිහට ජාත්‍යරා ව්‍යාධි මරණ දුක උපදව ගන්නවා කියන කාරණාව පෙන්වන්නේ. එතකොට දැන් අපිට දෙයක් කරඹය දුක උපදව ගන්නවා කියන එකට අපිට සිදුවීම් රාශියක් තියෙනවා. සිදුවීම් දෙකක් තියෙනවා. දුක ඇති වෙන්නේ කොහොමද කියන එකට. එතකොට සිත්තිත් වශයෙන් පෙන්වන පටිසෝපාදේ අපිට මේක වෙන වෙනම සංග්‍රහ කරන්න පුළුවන්කම තිබුණා. මෙතනදී කතා කරන්නේ සමස්තයක් සිද්ධාන්තයක් පිළිබඳ. එනිසා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියනකොට අවිද්‍යාව අනිවාර්යයෙන්ම සංස්කාරයට අනුතරවම සංස්කාරයට ප්‍රතිවීම සිදු කරනවා. ඊට පස්සේ සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනකොට දැන් අවිද්‍යා සංස්කාර අතීත හේතු විඥාණය කියන එක වර්තමාන ඵලයයි. එතකොට වර්තමාන ඵලයට අයිති විඥාණය අතීත අවිද්‍යාව සහ අතීත සංස්කාරය හේතු කරගෙන තමයි මේ විඥාණය ඇති වුනේ. එතකොට මොකද්ද මේ හටගත්ත විඥාණය? එතකොට මේ හටගත්ත විඥානය කියන එකෙන් අදහස් කරන්න තියෙන්නේ මේ නාම රූප ධර්මතා දෙක ඇසුරු කරගෙන පවත්නා ප්‍රතිසන්දි වශයෙන් පැමිණා වූ විඥානය. එතකොට පොදු ඒක දකින්න එපා ප්‍රතිසන්දි අවස්ථාවේ විතරක් ප්‍රතිසන්දි මාත්‍රකව විතරක්. මේ නාම රූපය ඇසුරු කරගෙන පවත්නා විඥානය කියලා පොදුවේ පොදු ලක්ෂණයක් විදිහට දකින්න. ඒ පොදු ලක්ෂණයක් විදිහට දකිනකොට ඒ පොදු ලක්ෂණය විඥාණය කියන දේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා කියන එක ගොඩනගලා තියෙන විද්‍යාව සහ සංස්කාරය. විශේෂයෙන්ම අපි මේ අභිසමය සංයුත්තේටම අදාළ බාලපන්ති සූත්‍රය වගේ සූත්‍රයක් අරගෙන බැලුවාම අපිට බොහොම පැහැදිලිව ඒ කාරණාව දකින්න පුළුවන්කම තියෙනවා මහන්නේ මේ බාලයාගේ මේ කය හටගත්තේ කොහොමද පඬිතුයාගේ මේ කය හටගත්තේ කොහොමද මේ මේ අවිද්‍යාව නිසා මේ බාලයාගේ පඬිතුයාගේ දෙන්නගේම මේ කය හටගත්තේ එතකොට ඒ අවිද්‍යාව මුල් කරගෙන තමයි ආයතනයක් කියන දේ බිහි වෙන්නේ. ඒකට ඒක බාලයටත් පොදුයි, පඬිතියටත් පොදුයි. ඒකට බාලයටත් පොදු, පඬිතියටත් පොදු අවිද්‍යාව බවට පත් වෙන්න තියෙන තුනේ අවිද්‍යාව නිරෝධය කියන තැනට හේතු වන අවිද්‍යාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැකගන්න හේතු වන පෙර අවිද්‍යා සංස්කාර දෙක පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට ඒ අවිද්‍යාව සහ ඒ කතා කරන සංස්කාරය පෙර හේතුව ඒ හේතුව නිසා තමයි විඥානය ඇති වුනේ. දැන් විඥානයේ නාම රූපය අතුරු කරගෙන පවතිනවා නම් ඒ අතුරු කරගෙන පවතින කමට අවිද්‍යාව අවිද්‍යාව සහ සංස්කාරයේ ප්‍රත්‍යයයි. ප්‍රත්‍යයයි කියන එකකින් අදහස් කරන්නේ නැහැ පින්කනේ. අවිද්‍යාව කියන එක විඥාණයට මේ මේ සමානතර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ මේ අවිද්‍යාව මේ විඥාණයට මේ මොහොතේ අවිද්‍යාව නිසාම සංස්කාරය හදලා සංස්කාරයේ විඥාණයට සමානතර ප්‍රත්‍යම ප්‍රත්‍යයයි කියන තැනින් නෙමෙයි මේ අදහස කියන්නේ. මේ කියන්නේ පරම්පර ප්‍රත්‍යය කියන පරම්පර ප්‍රත්‍යක් කියලා කියන්නේ අවිද්‍යාව කියන දේ අවිද්‍යාව කියන ධර්ම සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා සංස්කාරය කියන දේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා එතකොට අවිද්‍යාව විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා අවිද්‍යාව මේ විඥාණයට ප්‍රත්‍ය වුනේ සමානතර ප්‍රත්‍යක් විදිහට නෙමෙයි අවිද්‍යාව විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ පරම්පර ප්‍රත්‍යක් විදිහට. පරම්පර ප්‍රත්‍යක් කියන්නේ පරම්පරාවේ පැවැත්මට දැන් අඹ බීජයක් තියෙනවා. අඹ බීජයක් තියෙනකොට මේ අඹ බීජය නිසා අඹ පැලයක් දෙනවා. අඹ පැලේ නිසා අඹ ගහක් ඇති වෙනවා. අඹ ගහ නිසා අපිට තව අඹ ගෙඩියක් දකින්න පුළුවන්කම තියෙනවා. අඹ බීජයක් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් දෙන්නේ මේ අලුතෙන් අඹ බීජයක් දකින්න තැනක අනන්තර ප්‍රත්‍යක් විදිහට අපිට පෙන්වුවොත් අපිට පෙන්වන්න වෙන්නේ මේ අඹ ගෙඩියේ තියෙන අඹ ගහන සතිය. ඒ කියන්නේ සමානතර ප්‍රත්‍යක් අපිට පෙන්වන්න ඕනොත් අනතුරුවම ඇති වෙන දෙයක් නම් ඵලයට මේ අඹ ගෙඩියේ තියෙන අඹ ගහන එක. එතකොට නමුත් අර මුලින්ම තිබුණු අඹ බීජය මේ අඹ බීජයට දෙවෙනි අඹ බීජයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අඹ කියන පරම්පර ප්‍රත්‍ය සකස් කිරීමෙන් මිසක සමානතර ප්‍රත්‍ය සකස් කිරීමෙන් නෙමෙයි. ඒකට අන්න ඒ විදිහටම අවිද්‍යාව කියන දේ විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අවිද්‍යාව කියන දේ අතීත හේතුව මිසක තුලින් මිසක, ඒ කියන්නේ පරම්පර ප්‍රත්‍යයෙන් මිසක සමානතර ප්‍රත්‍යයෙන් නෙමෙයි. ඒ නිසා විඥාණය යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම අවිද්‍යාව සංප්‍රයුක්ත භාවයක් තියෙනවා කියන්නේ නැහැ. අවිද්‍යාව වේදෙනවා කියන්නේ නැහැ. ඒ නිසා ඒක විපාක විඥානය කියන තැනින් හඳුන්වන්නේ. මොකද ඒ කාරණාව පැහැදිලි කළේ ඇතැම් වෙලාවකට මේ විඥානය කියන එකම සමහරලාට වැරදි විදිහකට අර්ථ දක්වනවා. මේ මේ විපාක විඥානයේ පවා විඥාන කියන වචනයම මේ කිලිතු සිතක් කියන තැනින් නැත්නම් වෙලාවට කොහොම ලද්ද බොනද සත්‍ය ඉදිරිපත් කරන්නට ඇතැම් කෙනෙක් උත්සාහවත් කරන නිසා. එතකොට ඒ විඥානයේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පත්වෙන ආකාරයේ පරම්පර ප්‍රත්‍යයකට පරම්පරා ප්‍රත්‍යයෙන් ඇතිවෙන විඥානයේ ඒ මුල් අවිද්‍යාව සිඳිනවා කියලා අපිට සිඳින්න පුළුවන් කමක් නැත්තේ නැහැ කෙනෙකුට. එතකොට මේ අවිද්‍යාව කියන දේ නිසා සංස්කාරයත් සංස්කාරය කියන දේ නිසා විඥානයත් කියන මේ වර්තමානයේට අදාළ විඥානයේ කියන මේ ප්‍රතිඵලය මත නැතිනම් විපාක විඥානයේ හට ගැනීම සිදු වෙනවා. විපාක විඥානයේ පවතින්නේ මේ කතා කරන්නේ අපි අර මුලින් සිහිපත් කළා වගේම අර ටිකක් ටිකක් පාසා බෙදා දක්වමින් කරන දේවල් වෙනස් විදිහක් නෙමෙයි අපි මේ කරන්නේ සමස්තයක් සිදුවීම පිළිබඳව කතා කිරීම. එතකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥාණය හැම මොහොතකම එතන පවතින නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට ඒ විඥාණය ඇසුරු කරගෙන නාම රූප දෙකේ පැවැත්ම. එතකොට නාම රූපයේ විඥානයේ පැවැත්මට උපකාර කරනවා. එතකොට විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥානයටත් කියන මේ ආකාරයේ අන්‍යෝන්‍ය ප්‍රතිවීමක් තුළ මේ පැවැත්ම තියෙනවා. ඒ පැවැත්ම තුළ තමයි ආයතනයක් හට ගන්නවනේ ආයතනයක් පටස් කෙරෙන එකක් ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ජීවහා කාය ප්‍රසාදයන් උපදවනවනේ ඒ ප්‍රසාදයන් උපදවන්නේ මන ආයතනයේ පැවැත්ම සිද්ධ කරන්නේ අන්න ඒ ප්‍රත්‍යවීම මත. එතකොට ඒ විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට නාම රූප ධර්මතා දෙක ඇතුළු කරගෙන ආයතන ස්පර්ශ වෙනවා. ඒ විඥාණය කියන දේ නිසා නාම රූප සකස් වෙනකොට වර්තමානයේ බොහොම බලවත් කර්මයක් නිසා මේ නාම රූපය ඇතුළු කරගත්ත දෙක වෙනස් වෙනකොට ওই නාම රූප දෙක වෙනස් වෙනවා ওই ආයතන වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒ නාම රූපයේ විඥානයේ ප්‍රත්‍ය වෙන නිසායි එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට ඒ නාම රූප කියන ධර්මතා දෙක නිසා ආයතනයන්ගේ සකස් කිරීම වෙනවා. එතකොට ආයතන හැදෙනවා කියන තැනකදී කාරණා කීපයක් අපිට කතා කරන්න වෙනවා. ආයතනයක් සකස් වෙන්නේ හැම වෙලාවකදීම මේ ආයතනය කතා කරනකොට දැන් චක්කායතනය නම් රූපායතනේ නැතුව මුදු චක්කායතනේ පැවැත්ම ගැන වෙනම කතා කරන්නේ නැහැ. ඇස ඇතිකල්ලි රූපයත් රූපය ඇතිකල්ලි ඇසත් ගැන කතා කරනවා. චක්කු විඥානය ඇස රූප චක්කු විඥාන ඇතිකල්හි තමයි රූපය පිළිබඳව චක්කා එතනේ කියන තැනදී අපූර්ණත්වය පිළිබඳව කතා කරන්නේ. එතකොට චක්කු ප්‍රසාද රූපය කියන දේ කතා කරනවා. හැබැයි චක්කු ප්‍රසාදය කියන දේ ආයතන කෘත්‍යයක් සිද්ධ වෙන තැනක් කියනකොට එතන බාහිර රූපයේ ආපාතහගමනයත් අසමුවට පැමිණීමත් විඥානයේ ඒ කෙරෙහි යොමු වන බව නැත්නම් මානසිකාරයේ කෙරෙහි නැමුණු බව කියන්නේ මේ කාරණා ටික විඥානයේ යොමු වන බව තියෙන්නට අත්‍යවශ්‍යයි. එතකොට තමයි මේ ආයතන ආයතන ගොඩ නැගුණට පස්සේ ආයතනයන් තුළින් අපිට පෙනෙන කුමක්ද ස්පර්ශය කියන ප්‍රතිඵලය. එතකොට ආයතන ටික යම් තැනක තිබුණොත් ස්පර්ශය කියන ප්‍රතිඵලය ඇති වෙනවා. ස්පර්ශ වුණොත් යම් තැනක. එතන වේදනාවක් ඇති වෙනවා. වේදනාව පිළිබඳව වේදනාව පිළිබඳව තමයි පින්නතුනේ තෘෂ්ණාව වශයෙන් ගැනීම. ඒකෝර එතනදී තෘෂ්ණාව වේදනාව පිළිබඳව තෘෂ්ණාව ඇති කළාට දැන් මෙතනත් එනකන් ආවේ මේ අපි දැක්ක විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතාව ටික ඔක්කොම ආවේ ඒ ඒ තම තමන්ගේ කෘත්‍ය සිද්ධ කරමින්. එතකොට මේ වේදනාව කියන වේදනාවක් ඇති කළා කියන තැනට විතරයි විපාක ධර්මයකට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි විපාක පංචකයක් විදිහට පෙන්වන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. ආයතන ටික හදනවා ආයතනයකට මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව කියලා දෙයක්. එතකොට දැන් වේදනාව කියන දේ විඳින් ස්වභාවය තියෙනවා. දැන් මේක විතරයි විපාකයකින් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වේදනාවට ප්‍රතිචාර දක්වන පැත්ත. ඒ වේදනාවට අපි ප්‍රතිචාර දක්වන පැත්තට කියනවා අපි කර්ම සකස් කරන පැත්ත කියලා. එතකොට මේ කර්ම සකස් කරන්නේ ඇයි? මේ වේදනාව පිළිබඳව දන්නේ නැහැ. මේ වේදනාවේ හට ගැනීම දන්නේ නැහැ. වේදනාවේ Nirodhe දන්නේ නැහැ. මේ වේදනාව පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා අර වේදනාව පිළිබඳව අපි මේ ධර්මතාවයක විශේෂයි. ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතාවයක විශේෂයි. අපි කෙනෙක් පුද්ගලයෙක් විදිහට කල්පනා කරලා කර්ම රැස් කර ගැනීම සිද්ධ කරනවා. හොඳ හෝ නරක කර්ම රැස් කර ගැනීම සිද්ධ කරනවා. දැන් කර්ම සකස් කර ගැනීම සිද්ධ කරනකොට නැවත ඒ සකස් කරගත්ත අවිද්‍යා සංස්කාරයෙන් සකස් කරලා දුන්න දෙයක අපි සංසා කරනවා. එතකොට එතනදී අවිද්‍යා සංස්කාරය කියන වචනය අපි මඟට පස්සකින් තබලා අපි දන්නේ මේ ධර්මතා ටික විශේෂයි වේදනාව පිළිබඳව සංහා කරනවා කියන දේ. මොකද විපාකයේ තුල ඇතිකලේ වේදනාව කියන දේ වේදනාව පිළිබඳව තමයි අපිට සංහාව ඇති වෙන්නේ. සංහාව නිකන් ඇති වෙන්නේ නෑ. සංහාව ඇති වෙන්නේ ඇත්තම පෙන්නන අවිද්‍යාවත් අවිද්‍යාව නිසා ඇති කරපු ක්‍රමයක් නිසායි සංහාව ඇති වෙන්නේ. නමුත් ඒ වැඩිපුර විස්තර කරන කොටසට වඩා දැන් අපි සංහා කරන්නේ වේදනාව නිසා. වේදනාපච්චය සංඥා. සංඥාව කියන දේ වේදනාව උපනිෂකොට පවතින දෙයක්. වේදනාව හේතු කොටගෙන පවතින දෙයක් කියලා කියනවා. එතකොට මේ තෘෂ්ණාව කියන දේ යම් තැනක පවතිනවා නම් ඒ තෘෂ්ණාව උපනිෂකොටගෙන පවතින උපාදානය කියන දේ. උපාදානයේ තෘෂ්ණාව හේතු කරගෙන පවතින. එතකොට තෘෂ්ණාව හේතු කරගෙන උපාදානයේ පවතිනකොට උපාදානය කියලා කියන්නේ දැඩිව සිදු කරගනු ලබන ග්‍රහණය. ඒ දෘঢ় ග්‍රහණය අල්ල අල්ලා ගැනීම දැඩි ලෙස අල්ලා ගැනීම කියන දේ. ඒකට අර ප්‍රශ්නාවෙන් යම් අරමුණක් ගත්තනම් ඒ අරමුණම කාම වශයෙන් හෝ වේවා විවසයෙන් එයා දැඩි ලෙස ඒක ග්‍රහණය කරගන්න. එතකොට විශේෂයෙන්ම කාම වශයෙන් සහ දෘෂ්ටි වශයෙන් ඒක ග්‍රහණය කරගන්න. ඒක සීල සීලබ්බතාදී වෙනම අපි කතා කළා. මෙතන මූලික වෙන්නේ අපිට කාමයේ සහ දෘෂ්ටියේ එතකොට මේ කාමසුන් දෘෂ්ටි වශයෙන් කරගන්න දැඩි ග්‍රහණය කිරීම නිසාම උපාදානයේ කියන දේ ඒ ග්‍රහණය කර ගැනීම කියන දේ හේතු කරගෙන භවයේ සකස් කිරීම වෙනවා. භවය කියනකොට අපිට මේ කාම භව, රූප භව, අරූප භව කියලා අපි කතා කරන උත්පත්ති භවයක් කියනවා. එතකොට ඒ උත්පත්ති භවයේ පැත්තෙන් අපි කතා කළොත් මේ අපි ඉන්න භූමිය එහෙම නැතිනම් ප්‍රතිසංගයක් ගෙනල්ලා දෙන්න පුළුවන් කාම්භව රූප බව අරූප බව කියලා කෙනකෙනා ඉන්න මත්තම සකස් කරගන්න. ඒ වගේම අපි කර්ම භවයක් සකස් කරගන්නවා. කර්ම භවය කියන එකේදී අපි හැම වෙලාවකදීම එතන විපාකයේ ගෙනල්ලා දෙන මත්තමට මේ ලෝකේ පවතින දෙයක් විදිහට අපි අල්ලගෙන ග්‍රහණය කරගන්න සමතුල ඇති කරගන්න කර්ම භවයක් කියන්නේ. ඒ සිද්ධ කරගන්න භවය කියන දේ ප්‍රතිඵලයේ විදිහට තමයි ඒ කියන්නේ අත්ති භවති නැතිනම් මේ කියනවා පවතිනවා යයි කියලා ශාස්ත්‍රීයත්වයේ තුල රඳා පවතින නිසා ඒ ඒ ස්කන්ධ ධාතු ආයතන ටික මත පිහිටා සිටි මට්ටම. ඒ කියන්නේ ඒ ස්කන්ධ ටික මත එයා ඇත්ත ලෙසම පිහිටා සිටිනවා. එතකොට අන්න ඒ ඇත්ත ලෙස පිහිටා සිටීම නිසා එයාට ජාතිය කියන දේ හම්බ වෙනවා. ජාතිය කියන දේ හම්බ වෙන්නේ පුද්ගලයෙකුගේ පහළ වීම නැතිනම් පුද්ගලයෙකුගේ ඉදත්ම කියන තැන යට හම්බ වෙනවා. එතකොට දැන් අපි ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් සමනුපස්සනාවගේ සූත්‍රයක පැහැදිලි කරන කාරණාවක්. එතකොට අස්මීතිතස්ස අවිජිතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්තුන කියනී කියන හැඟීම රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ දුරු නොවුණු කෙනෙකුට පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති පංචේන්ද්‍රිය ධර්මයන්ට දැස ගන්න. එතකොට දෙමී කියන හැඟීම යම් කිසි විදිහකින් මේ ධර්මතා ටික විශේෂයි පවත්න්න පුළුවන්. එතකොට ඒ වෙමී කියන හැඟීම තමයි මේ රූප වේදනා සංඥා සංස්කාර කියන ධර්මතා ටික ඇති කරගත්ත වෙමී කියන පවතිනවා කියලා ගත්ත හැඟීම තමයි අපිට ඇති කරගත්ත භවයේ භවයේ ස්පස් කරගත්ත කැටිට අනිවාර්යෙන් පංචන්නම් ඉන්ද්‍රියයන් අවස්ථාවේ පංචේන්ද්‍රයන්ට දැස ගැනීම. පංචේන්ද්‍රයන්ට දැස ගැනීම කියන තැනින් අදහස් කළේ බොහොම විශේෂ කාරණයක්. පංචේන්ද්‍රයන්ට දැස ගැනීම කියන දෙයින් අදහස් කරන්නේ මේ අංගපච්ඡන්ද සමන්නාගත පුද්ගල බවක් නිර්මාණය කළද මේ දුක් විඳින්න පුළුවන් මම ඉන්නවද එතකොට දැන් මේ පුද්ගලයා හදලා දුන්නට පස්සේ ඒ දුක් විඳින්න පුළුවන් පුද්ගල බව නිර්මාණය කරගත්ත කෙනාට දැන් කියනවා ඒ ඒ සත්වනිකායන්ගේ සහස් කර ගැනීම කියන්නේ. ඒකට එයාට පුළුවන් දුක් වෙන්නේ ඒ ඒ ඒ තැනට අනුරූප විදිහට. එතකොට දුක කියන දේ නිර්මාණය කරගෙන දැන් මේ පිළිබඳව විග්‍රහ කරනකොට දැන් ජාතිය කියන දේ පුද්ගලයේ භවයේ හට ගැනීම තේසන් තේසන් සත්තානම් සම්මිසම්මි සත්‍යනිකායේ ජාති සංජාති ඔක්කන් එතකොට මේ ඒ ඒ සත්‍යයන්ගේ සත්‍යනිකායන්ගේ જાතියක් හට ගැනීමක් වෙනවා නම් මනාව හට ගැනීමක් ඔක්කන් දැස ගැනීමක් වෙනවා නම් එතකොට අභිනිෂ්පත්ති පහළවීමක් කියනවා නම් සම්දානම් පාසුභාවෝ ඡන්දයන්ගේ පහළවීමක් ආයතනනම් ප්‍රතිලාභෝ මේ ආයතනයන්ගේ නැවත ප්‍රතිලාභේ කියනවා නම් එතකොට මේ ඔක්කොම ඒ ඒ සත්‍යයන්ගේ උත්පත්ති. එතකොට තව විදිහකින් මේ පිළිබඳ විස්තර කරනකොට දේවානම් දේවත්හයි. දෙවියන්ගේ දෙවි බවක් කියනවා නම් බුදුව මිනිසුන්ගේ මිනිසත් බවක් තියෙනවා නම් පිරිසංගත සතුන්ගේ පිරිසංගත බවක් තියෙනවා නම් ඒ ඒ අයට ඒ ඒ අයගේ ස්වභාවයක් හම්බ වෙනවා නම් පවතිනකම දේශන්තේසා සත්තානං පතස්සාය ඒ ඒ සත්‍යයන්ගේ එසේ වීම පිණිස පවතින දෙයක් තියෙනවා එතකොට අන්න ඒ එසේ වූ පුද්ගල බව දැන් මම මිනිස්සෙක් කියවහම මම මිනිස්සෙක් කියලා ගත්ත අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් ඉන්නවා දැන් එතකොට මේ ඇස කනනාසය දිව ශරීරය මේ ටික ඔක්කොම සමන්නාගත වුණ පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ දුක එන්නේ සමන්තරා දුක පැමිණෙන්නේ අන්නේ නිර්මාණය වෙලා මේ ලෝකේ ජීවත් වෙන ඔබ ඉන්නවා කියලා හිතාගත්තේ පුද්ගලයාට තමයි දුක එන්නේ. ඒ නිසා මේ දුක ಜಾතිය උපනිෂ කොට පවතින දෙයක්. ಜಾතිය මුල් කොට ಜಾතිය ප්‍රත්‍ය කොට පවතින දෙයක් තමයි මේ දුකයි කියලා කියන එක. එතකොට අන්න ඒ දුක කියන දේ ජාතිය උපනිෂකොට පවතින කෙනෙකුට දුක උපනිෂකොට දුක හේතුව කරගෙන තමයි ශ්‍රද්ධාව කියන දේ පවතින්නේ. ඒ කියන්නේ කොහොමද දුක හේතු කරගෙන ශ්‍රද්ධාව පවතින්නේ? වෙනතුනි ලෝකේ දුක කියන දේ නැතිනම් ලෝකයාට ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස කියන දේ තේන්නේ නැත්තම් එහෙනම් ලෝකෝත්තර බව උපදව ගැනීම පිණිස ධර්මයක් අවශ්‍ය වෙන්නේ ලෝකෝත්තර බව උපදෝගත්ත ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීමක් ලෝකෙට තුල අවශ්‍ය වෙන්නේ එතකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම කියන එක ලෝකෙ තුල දැනෙන්නම තියෙනුනේ මේ දුක කියන කාරණාව ලෝකෙ තුල විද්‍යමාන වෙන නිසා. යම් තැනක දුක තිබුණොත් ඒ දුක නිරුද්ධ කිරීම සහ දුක නැති කරන ප්‍රතිපදාවක් විදිහට තමයි අපිට මේ කතා කරන මේ ශ්‍රද්ධාව කියන දේ උත්පාදනය කරගන්න වෙන්නේ නැතිනම් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මයේ පහළ වෙන්නේ මේ දුක නැති කර ගැනීම. ලෝකේ ආස්වාදයේ කියන දේ නිත්‍ය ලෙස පවතින දෙයක් නම් සැපේ කියන දේ ලෝකෙ තියෙනවා නම් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ලෝකෙට බුදුරජාණන් වහන්සේලා අවශ්‍ය වෙන්නේ ධර්මය අවශ්‍ය වෙන්නේ ලෝකේ දුක නිසා. එතකොට ඒ යම් තැනක දුක තියෙනවා නම් ඒ දුක තියෙන තැනක පින්නතුනේ ශ්‍රද්ධාව කියන දෙයට දුක හදනවා සකස් කරනවා. ඒ ශ්‍රද්ධාව කියන දෙයට හේතු වෙලා තියෙන එතකොට ලෝකේ පවතින දුක. එතකොට ශ්‍රද්ධාව යම් තැනක පිටා සිටියොත් ප්‍රාමෝක්ෂය හට ගන්නවා ප්‍රමුදිත බව. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතුනේ හිතේ ඇති කරගත්ත පැහැදීම කියන දේ. එතකොට අර දුක නැති කිරීම පිණිස මේ විදිහේ ප්‍රතිපදාවක් තියනවා කියලා මූලිකම ඇදහිීමක් නැතිනම් පිළිගැනීමක් නැතිනම් යාට මේ ගමන යන්න බෑ. යන කෙනෙකුට ඇතිවන දෙයක් තමයි පාමොච්චය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියන එකෙන් අදහස් කරන්නේ හිතේ තියෙන ඒකට කියනවා තරුණ ප්‍රීති කියන වචනය පාවිච්චි කරනවා. ඒ කියන්නේ තරුණ ප්‍රීතිය. ඒ කියන්නේ හිතේ ඇති කරගත්ත ප්‍රීතිය කියන මට්ටම තරම් දුර නොගිය නමුත් ඒ ඇති කරගත්ත කිරීමට ඇති කැමැත්ත හා සමග උපදින ප්‍රීතිමත් බවක් හිතේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ශ්‍රද්ධා භාව නිසා. ඒ නිසා මේ ශාසනයේ මූලික පදනම බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට තමයි එතනින් එහාට ගමනක් තියෙන්නේ. ඒ නිසා දැන් ප්‍රතිපදාව ආරම්භ කරන කෙනෙකුට එයාට දුක පිළිබඳව ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ලෝකේ දුක දුක කියන දෙයක් තියෙනවා. ඒකට ධර්මයේ පවතින දුකෙන් මිදෙන්න නම් මේක යන්න ඕනේ. එයාට ඇදහිීමක් වෙන්න ඕනේ. ඇදහිීම කියලා කියන්නේ මේ අන්ධ විශ්වාසය තුළ ඉඳලා මේක අදහාගෙන ඔහේ යාඥා කරමින් සිටීමක් නෙමෙයි. මෙතනදී ඇදහිීම කියන දෙයින් කල්පනා කතා කරන්නේ මේ ප්‍රතිපදාව පිළිබඳව ඔහුට ඇදහිීමක් කියනවා. මේ විදිහට ගියොත් මට දුක නැති කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක ඇති වෙන්නේ සත්‍ය ඥානයේ තුල. එතකොට ඒ සත්‍ය ඥානයේ තුල උපදෝගත්ත ඒ ශ්‍රද්ධාව තුල තමයි ඔහුට හම්බෙන්නේ ඊළඟ දේ බවට ඒ ආමෝචය කියන දේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රමුදිතස්ස ප්‍රීති ඡායති. එතකොට ප්‍රමුදිත වුණ කෙනාට සාමාන්‍යයෙන් ඇතිවන දේ තමයි ප්‍රීතිය. ඒ නිසා පාමුජ්ජෝක නිසා ප්‍රීති. ප්‍රමුදිය හේතු කරගෙන ප්‍රීතිය තියෙනවා. ඒ කියන්නේ අර කැමැත්තෙන් පටන් ගන්න දේ නිසා තමයි ඔහු ඒ දේ කරගෙන යනකොට ඔහුට ඉතාමත් බලවත්තර ප්‍රීතියක් ඇති වෙන්නේ. ප්‍රීතිය නිසා මේ පස්සද්ධිය ප්‍රීති හේතු කරගෙන පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳීම කියන දේ. දැන් එතකොට අපි සාමාන්‍යයෙන් ඇති කරගන්න ප්‍රීතිය හරි සතුටුයි කියන තැන තියෙන්නේ ඇවිස්සුණු බව. හැබැයි මෙතන තියෙන ප්‍රීතිය මේ ඇවිස්සුණු බව නෙමෙයි සිතකයි සංසිඳ වෙන දෙයක්. ඒ කියන්නේ මේක අර නෙක්ඛා නෙක්ඛම්මේ පැත්තට බර දෙයක්. කාමසහගත සංකල්පනා වලින් ලබන ප්‍රීතිය ඇවිස්සුණු දෙයක්. ඒක සමන්ත දුක උපදවන්නට පුළුවන් පිච්චීමක් ගෙනල්ලා දෙන්න පුළුවන් දෙයක්. නමුත් මෙතන කතා කරන දේ ඒ ප්‍රීතිය කියන දේ පස්සද්ධිය උපදවන දෙයක්. ඒ පස්සද්ධිය උපදවගත්තේ අර ප්‍රතිපදාව තුළ ඇති කරගත්ත ප්‍රමුදිත බව නිසා. ඒ ප්‍රමුදිත භාවය නිසා ඇති වෙන ප්‍රීතියක් කියනවා. ඒ ප්‍රීතිය නිසා උට ඇති වෙන දේ තමයි පස්සද්ධිය කියන සිතක් සංසිඳනවා, හයක් සංසිඳනවා, අරමුණු ඔස්සේ ඇවිස්සී ඇවිස්සී යනකමක් යාට ඇත්තේ නැහැ. පස්සද්ධූපනිකං යම් කෙනෙකුට පස්සද්ධිය නිසා පවතින සැපය කියන කාරණා. එතකොට සිතකය දෙකේ සංසිඳීම තියෙනකොට එයාට සැප සහගත බවක් දැනෙනවා. ඒ දෙතෙහි සැප සහගත බව සහ කයෙහි සැප සහගත බව කියන දෙපැත්තකින් ඔහුට නිරාමිත මට්ටමේ සුඛයක් උපදිනවා. සුඛෝපනිසා සමාධි. අන්නේ සැපය තියෙන තැනක තමයි පින්නතුනේ සමාධිය කියන දේ උපදවන්න පුළුවන්කම තියෙන්නේ. සමාධිගත නිසා යථාභූත ඥාන දර්ශනයි. ඒකත් සමාධිය කියනකොට චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවයේ ඉපදුනේ අර සිත කය දෙකේ සංසිධීම නිසා. සිත කය දෙකේ සංසිධීම නැති කෙනෙකුට ඒ සැපය කියන දේ උපදවන්න බෑ. සැපේ උපදින්න නැති කෙනෙකුට සමාධිය කියන දේ පැලක්මක් නැහැ. එතකොට එයාට ඒ සිත කය දෙකේ සංසිඳීම සංසිඳීම නිසා ඇතිවන සැපයක් කියන එක පදනම වෙනවා හැම වෙලාවකදීම සමාධිය. ඒකෙන් මිච්ඡා සමාධිය කියන දේ ප්‍රතික්ෂේප කරනවා. මිච්ඡා සමාධිය කියලා කියන වචනේ මම අදහස් කළේ වර්තමානයේ තුල සමාධි වේශයෙන් ගොඩනගන්නට හදන විකෘති මනෝභාවයන් තියෙනවා. ඒ සමාධි වේශයෙන් ගොඩනගන විකෘති මනෝභාවයන්ගේ ස්වභාවය තමයි සාමාන්‍ය ලෞකික ජීවිතය තුළ ඔහේ හැසිරෙමින් කාමසහගත සංකල්පනා වලිනුත් එහෙමත් නැතිනම් ශික්ෂාපද බිඳීම් මට්ටමකින් යන මට්ටමේ බොහොම වැරදි පැවැත්මන් තුළ ජීවත් වෙන අය ඇතම් වෙලාවට කියා ගන්නවා මම ප්‍රථම ධ්‍යාන මම ဒုတိ ය ධ්‍යාන මම තෘතිය ධ්‍යාන කියලා බඳු වටපිටාවක් සමහර වෙලාවට අපිට ඇතම් තැන්වල දකින්නට ලැබෙනවා. එතකොට ඒ බඳු මත්තමක් අපිට දකින්න ලැබෙන්නේ මේ හඳුනාගෙන නැහැ කොහොමද පස්සද්ධිය නිසා ඇති වෙන සැපේ කියලා. චිතකය සංසිඳීම නිසා ඇති වෙන සැපේ කියලා. ඒක අර කාමසහගත දේහ සමග යන දෙයක් නෙමෙයි ඒ මනස. ඒ සැපේ කියන දේ අර අපි හරි සැපයි කියන තැන කතා කරන සැපේ නෙමෙයි. ඒක නිවීමෙන් ලැබෙන සැපයක්. ඒක සංසිඳීමෙන් ලැබෙන සැපයක්. ඒ සැපේ තමයි සමාධියට හේතු වෙන්නේ. එතකොට ඒ ඒබඳු සමාධියක් උපදවගත්ත කෙනා කවදාවත් අර ලෞකිකතේට නැවත නැවත නැඹුරු වෙන්නේ නැහැ සැපේ ලබා ගැනීම සඳහා. ඒ නිසා තමයි ප්‍රථම ධ්‍යාන මට්ටමේ සැපයක් තිබුණොත් ප්‍රථම ධ්‍යාන මට්ටමේ සැපේ උපදවගත්ත කෙනෙක් කිසිම කලෙක කාමසහගත මානසිකාරයක කාමයේ කාමයේ පැත්තේ සැපයක් හොයන්න උත්සාහවත් වෙන්නේ නැත්තේ. ඔහු කාමසහගත සංකල්පනාවලින් නිදිලා තමයි ප්‍රථම ධ්‍යාන සැපේ විඳින්නේ. එතකොට ඒකෙන් සම්පූර්ණ කාමසහගත මානසිකාරය ප්‍රතික්ෂේප කරනවා. කාමසහගත මානසිකාරය සම්පූර්ණයෙන් ඉවත් කරනවා. එතකොට කාම ලෝකයේ සාමාන්‍ය ගිහි ගෙදර තුල කාමසහගත සංකල්පනාවන් ජීවත් වීමත් ප්‍රථම ධ්‍යානයත් දෙකම එක ළඟ තියාගෙන ඉන්නවා කියනවනම් ඒක සාමාන්‍යයෙන් අභෞව්‍ය සිද්ධියක් ඒක සිද්ධ නොවන දෙයක්. එතකොට ඒ නිසා අපිට පේනවා පස්සද්ධියේ සිත කය සංසිඳුණු තැනක තමයි සැපේ තියෙන්නේ සැපේ තිබුණොත් තමයි සැපේ ඇති තැන සමාධිය කියන දේ පවතින්නේ. ඒකෝට සමාධිය කියන දේ නිසා සමාධිය හේතු කරගෙන යම් කෙනෙකුගේ චිත්ත එකඟ වුණොත් එකතු වුණ තැනක ඇති වෙන දෙයක් තමයි යතහ භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒකට යතහ භූත ඥාන දර්ශනය කියන එක ඇතුළේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම සමාධිය කොහොමද යථාභූත ඥාන දර්ශනයට හේතු වෙන්නේ කියන කාරණාවත් අපිට කතා කරන්න වෙනවා. හිත එකඟ වුණ කෙනා ඇත්ත ඇති හැටියට දකිනවා කියනකොට පින්නතුනේ මුකුත්ම දන්නේ නැතුව නිකම්ම ප්‍රතිපදාව පුරාගෙන යන්න ගියපු කෙනෙක් දිරුවයි කියලා එයාට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. එයාට සත්‍ය ඥානය තුළ ඔහු යන ගමන් මඟක් තියෙන්න ඕනේ. ඇත්ත ඇති හැටියට දැකීම පිණිස යන මගේ තමයි අර දුක පිළිබඳව දැකලා දුකෙන් මිදෙන ප්‍රතිපදාව හඳුනාගෙන යන ඒ ශ්‍රද්ධාව සමන්නාගත කෙනානේ දැන් එන්නේ ශ්‍රද්ධාව කියන වචනේ ඇතුළත මේ ශාසනයේ ප්‍රඥාව ඇතුළත් කොට තමයි කතා කරන්නේ. ඒ නිසා තමයි එයාට සමාධිය උපදිනකොට සමාධිය හේතු කරගෙන යථාභූත ඥාන දර්ශනය පවතිනවා කියලා කියන්නේ. හිත එකඟ වෙනකොට එකඟ වෙන කෙනාට ලෝකේ පැවැත්මෙන් අතහැරිලා ඔහුට යථාභූත ඥාන දර්ශනය කියන දේ පවතිනවා. යථාභූත ඥාන දර්ශනය තිබුණොත් තමයි නිබ්බිදාව නැත්නම් නිර්වේදය කියන දේ ලෝකයේ සත්පුද්ගල ප්‍රඥප්තිය පිළිබඳ ඇති වෙන කලකිරීම ඔබට බැල පවතින. කලකිරීම තිබුණොත් විතරයි එතන නොයැලෙන්නේ. නොයැලුනොත් විතරයි විරාගයේ තිබුණොත් තමයි එතන මිදෙන්නේ. එතකොට මිදුනොත් තමයි මිදුනා කියන නුවණ, ආශ්‍රවයන්ගෙන් මිදුනා කියන ප්‍රඥාව ඔහුට කයේ ඥානය කියන දේ එළඹ සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් පටිසම්පාද සිද්ධියක් පටිසම්පාද දෙක නිසා මේ ධර්ම ප්‍රතිපදාව තුළ කොහොමද ප්‍රේ ඥානය උපදවගන්නේ කියන කාරණා ටිකක් දේශනා කළා. ඒක මේ දේශනා දෙල හරියට අවදුරටත් අපිට විග්‍රහ කරගත්තොත් මේක ඇතුලේ බොහෝ කර්ම කාරණා රාශියක් තියෙනවා කොහොමද අපි ප්‍රතිපදාව සකස් කරගන්නේ කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ලස්සන උදාහරණයක් අපිට පෙන්නනවා යම් විදිහකින් උපරි පද්ධතිය පර්වතයක් මුදුනට කන්දක් උඩට වහිනකොට මේ කුල්ලකොසකේ දේවේ මේ වහින පැහිදින්දු එක මොකද වෙන්නේ ජපානින් නම් පල්ලෙහා ස්ථානවලට එකතු වෙනවා එකතු වෙලා අඳු වැලි වල තියෙන මේ ඇල මාර්ග ඔස්සේ මේවා ගලාගෙන ගිහිල්ලා පුංචි පුංචි වලවල් තැන් පොකුණු මේ දේවල් දෙනවා මේ දේවල් උතුරගෙන ගිහිල්ලා මහ පොකුණු පුරවනවා මහ පොකුණු මහ වැව් පුරවනවා මහ වැව් මහ ගංගා පුරවනවා මහ ගංගා ගිහිල්ලා මහ සාගරේ පුරවනවා එතකොට අන්න ඒ විදිහට තමයි මේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ගලාගෙන යන සිද්ධ වෙන්නේ. මේ විදිහට මහණෙනි අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය සහිතයි අවිද්‍යාව කියන මේ සංස්කාරය කියන දේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පවතිනවා. ඒක මේ විදිහට සංස්කාරය කියන දේ ප්‍රත්‍ය කරගෙන විඥානය පවතිනවා. හරියට අර වැස්සක් දුක්ඛ වැස්සහම ගලාගෙන යනවා කියන දේ ගලාගෙන යනවා වගේ අර නිර්වාණය දක්වාම ඒ ඇති කරගත් අවිද්‍යාවත් ඒ වගේම අවිද්‍යා නිරෝධයෙන් ලබන නිර්වාණයක් කියන මේ එකම වීතියකට අරගෙන බුදුරජාණන් වහන්සේ මේ සමිස සූත්‍රය තුළ විශේෂ පළක් විදිහට අපට දේශනා කළා තියෙනවා. මේ කාරණා ටික ඔස්සේ අපිට දැනෙනවා අපේ ජීවිතය තුළ අපි ප්‍රතිපදාව සකස් කරගන්නට නම් අපි මූලික ලෙසම මේ පටිසමුපාද ධර්මයේ පිළිබඳව අපිට යම් දැක්මක් තියෙන්න ඕනේ. එතකොට ඒ දුක පිළිබඳව අපි තේරුම් ගැනීම පිළිබඳවත් එක්ක තමයි අපිට ශ්‍රද්ධාව ගොඩනගෙන්නේ. ඒ ශ්‍රද්ධාව නිකම්ම අපි අමූලිකව ගොඩනගුණු ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒ ශ්‍රද්ධාව කරුණාකාරණා දැන ඇති කරගත්ත ශ්‍රද්ධාවක්. මේකයි දුක. මේ දුකේ නිරෝධය කරන්නට නම් අවශ්‍ය මේ විදිහේ නුවණක් පැවැත්වීම කියන දේ තුළ තමයි මේ ශ්‍රද්ධාව පවතින්නේ. ශ්‍රද්ධාව කියන කෙනා තමයි එයාට ප්‍රමුදිත බව, ප්‍රීතිය, පස්සද්ධිය ආදී මේ ධර්මතා ටික පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකකොට වෙනතුනේ අපිට මේ අපේ ප්‍රතිපදාව ගැනයි තව විදිහකින් කතා කළේ. නිසා මූලික ලෙස ඔබ සත්‍යඥාණයෙන් පටන් අරගෙන ඒ ප්‍රේඥාණය කියන තැන දක්වාම ඔබේ නුවණ වර්ධනය කර ගැනීම සඳහා ඔබ කොහොම උත්සාහවත් වන්න ඕනේ සහායක් ගන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට අද දවසේදී මේ ප්‍රතිපදාව පිළිබඳව ටිකක් ගැඹුරු වුණා. සුත්‍ර දේශනාවක් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසකාරය කරලා තම කෙනෙක්ම බොහොම වටිනා කුසලයක් සිදු කරගන්න තියෙන්නේ. ඉන්නතනේ අපි මේ දේශනාව නැතිනම් මේ කාරණා ටික ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් ඔබේ නුවණ, ඔබේ ප්‍රඥාව මේ කාරණා ටික විශේෂයි. නැවත නැවතත් පවත්වන්නට කියලා අපි ඔබට බොහොම කරුණාවෙන් සිතපත් කරනවා. ඔබට දුකේ නිරෝධය දුක නැති කිරීම කරන්න පුළුවන්කම තිබෙන ඒ කායන මඟ බවපත් වෙන්නේ මේ ධර්ම කාරණා පිට පිටස් කර ගැනීම පමණයි. එනිසා මේ විදිහට මේ අපේ ජීවිතයට මේ කාරණා ටික ඇති කර ගැනීමෙන් නැතිනම් ප්‍රවණය කර ගැනීමෙන් නිරුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කවුරුත් ආශිර්වාද කරන්න. ඒ වගේම මේ සඳහා කටයුතු සම්පාදනය කළ ආරාධනා පිට කළ ඒ සියලුම කටයුතු සූදානම් කරනක අවශ්‍ය පහසුකම් ඒ අවශ්‍ය දේවල් සකසා ගන්න. ඒ මහි මහත්මයාට ඒ වගේම වෙනස් වෙනින් පිළිහම් කරනවා කියලාට සුපිස්සනවා කියනකොට අපි පුණ්‍යානුමෝදනා කරනවා හැම දිනකටම ඉතින් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා කරනවා හැම දිනකටම